එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ 17 වෙනිදා අපිට කරපු ධර්මදේශනාවක් බොහොම වැදගත් ධර්මදේශනාවක් මම හිතේ ඊයසෙනසුරාදා ස්වාමීන් වහන්සේ කළේ එක. ස්වාමීන් වහන්සේ එතෙන්දී ධර්මදේශනාවේ එක තැනකදී ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ත්‍රි හේතුක කුසලයක් කිරීමේ වැදගත්කම ඒ වගේම ඒතෙන්දී උදාහරණයට ගත්තේ ස්වාමින්වහන්සේ දානීය දීම පිළිබඳව. නමුත් ඒක මම හොඳට අහගෙන ඉඳලා කීප සැරයක් ඒක අහපුවාම හිතුණා ස්වාමින්වහන්සේ ඒ ක්‍රමය ඒ කියන්නේ ප්‍රඥාවෙන් අපි කරන ඕනෑම දෙයක් කුමක් සඳහාද කියන දේ හරියට ඔය ඔය දැන් අපි අද කතා කරන මාතෘකාවත් එක්ක දියුණු කරගත්තොත් සාමාන්‍ය දවසක් තුලදී පවා ගිහියෙකුට පවා මේ දැන් දාන වගේ දේවල්ම දෙන්න ඕනේ නැහැ. නමුත් මේ ගලා යන ප්‍රවාහය තුලදීම ඒ ත්‍රි හේතුක කුසල් වැඩිවීමට මේ මේ මේ සමාධි ගුණය ඒ වගේම ප්‍රඥා ගුණය ඒ ඔක්කොම එකතු වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්ම. දැන් ඇත්තටම එතනදී දැන් අපි අර සම්පජඤ්ඤ කාණ්ඩයේදී කතා කළේ ඒ චතු සම්පජඤ්ඤයේ හැටියට ගත්තාම පළවෙනි කාරණයම තමයි සාත්තක. ඒතර මොකක්ද අර්ථය? අර්ථය මොකක්ද කියලා විමස විමසා කරන්න පටන් ගත්තාම දන් දීම වගේ අපි පුහුණු කරන කාරණයක් විතරක් නෙමෙයි S2 ඇරියත් S2 හෙළුවත් අතපය දිගේ ඇරියත් ඒ හැම දෙයකම අර්ථය දැනගෙන කරන්නේ. එතකොට තමයි ඒ තනත්තා හොඳ ඥාන සංප්‍රයුක්තව කටයුතු කරන කෙනෙක් වෙන්නේ. ඉතින් අන්න එහෙම පුරුදු කරපු සිත තමයි ඇත්තටම ඊළඟ භව උත්පත්තියේදී ඥාන සංප්‍රයුක්ත වෙන්නේ. ඉතින් අපි දැන් ওই දානය සම්බන්ධව කිව්වේ අඩුතරමින් අපිට පින්කමක් කරනකොටවත් ඒක ඥාන සංප්‍රයුක්තව කරගන්න පුළුවන් වුණොත් තමයි ඒ කුසල් සිත අපට උදව් වෙන්නේ ඊළඟ උත්පත්තියේදී ඥාන සංප්‍රයුක්ත උපතකට. එහෙම නැත්නම් වඩාම සුදුසු ක්‍රමය තමයි මේ කියන විදර්ශනා ප්‍රඥා. ඒ කියන්නේ අපි කරන කියන සිතන සෑම දෙයක්ම සාත්තක සම්පජඤ්ඤයෙන් ඊළඟට ගෝචර සම්පජඤ්ඤයෙන් අසම්මෝහ සම්පජඤ්ඤයෙන් මේ මේ විදිහේ මේ සම්පජඤ්ඤයන් ගෙන් විමස විමසා කරන්න පුහුණු වෙනවා නම් ඒ තනත්තාට අමුතුවෙන් මම දානෙ දුන්නා කියන එක මරණාසන්න මොහොතේ සිහි කරගන්න පුළුවන් වුණත් බැරි වුණත් ඒ තනත්තාට ඊළඟ උත්පත්තිය ඥාන සම්ප්‍රයුක්තව උපදින්නට අර පුහුණුව හේතු වෙනවා. ඉතින් එහෙම මනස නැලවින් පුරුදු පුහුණු කරගත්තු නැති කෙනෙකුට තමයි අර අඩුතරමින් දානමය කුසලයක් බුද්ධ පූජාමය කුසලයක් බුද්ධ වන්දනාවක් හරි ඥාන සංප්‍රයුක්තව කරලා මරණ මොහොතේදී මට මේක සිහි වෙන්න කියලා අදිෂ්ඨාන කරගෙන ඒ විදිහේ පොඩි පොඩි උපක්‍රම යොදන්න වෙන්නේ එහෙම පුරුදු පුහුණු නොකරපු කෙනෙකුට. ඉතින් හරියට ඒවා ඒ සම්පජඤ්ඤය පුහුණු කළොත් ඒ තනත්තාට අමුතුවෙන් මේ දන් දෙනවා කියන එක විතරක් නෙමෙයි දන් දීම කියන එක එක වෙනම කුසලයක්. භාවනාව කියන එක වෙනම කුසලයක්. ඒතර භාවනාමය කුසලය තමයි වඩාම උත්කෘෂ්ඨම කුසලය හැටියට ගන්න. අනිත් සියලු කුසල් වලට. ඒතර එතරම් මහා කුසලයක් වෙන්නේ දැන් දන් දීම සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේද? එක් එක් සූත්‍රවල උපමා දේශනා දක්වන්නේ මුළු පොළොම වැහෙන්නට බුදවරු වඩා හිඳවලා දානෙ දුන්නටත් ඊට වැඩිය වටිනවා එක මොහොතක් මෙත් වඩන්නට පුළුවන්. ඒතකොට මේ මෙත්සිත කියන එක ඒතරම්ම තීව්‍ර වෙනවා අර අර අර විදිහෙන් දන් දීම අපිට සසර ගමනේ සැප විපාක ලබන්න හේතු වෙනවා. හැබැයි ඒවා විපාක දීලා අවසාන වෙනවා. ඒ අවසාන හරස මොකක්වත් නැහැ එතන. හැබැයි අර මෙත්සිත වඩනවා කියන එකේ පුහුණුව එතනත්තට කවදා හරි විමුක්තිය පිණිස උපකාරක වෙන ධර්මයක් වෙනවා අනුක්‍රමය මනස වැඩෙන. ඉතින් ඒ නිසා දන් දීම වගේ ක්‍රියාවකදී හරි අපි ඒක කරන්න පුහුණු වෙන්නට ඕන. නමුත් ඇත්තටම මේ විදර්ශනා ප්‍රගුණ කරන කෙනෙකුට අමුතුවෙන් දන් දීම සිද්ධ කළාද නැද්ද කියන එක නෙමෙයි හැම මොහොතකම ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් ඇති කරගන්නට අවස්ථාවක් සැලසෙනවා. හැබැයි අපි තව පැත්තකින් තේරුම් ගන්නට ඕන දන් දීමේ කුසලය වෙනම එකක් භාවනාමය කුසලය වෙනම එකක්. භාවනාමය කුසලයකින් යම් කිසි කෙනෙක් උපන්නොත් ඒ තනත්තා බල ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයක් වෙන්නට පුළුවන් ධම්ම අවබෝධ කිරීමේ හැකියාව තීව්‍ර වෙන්නට පුළුවන්. හැබැයි එතනත් සසර ගමනේ දන් දීම බහුලව පුරුදු කරලා නැතිනම් ප්‍රත්‍ය ලැබීම් ආදී යම් යම් අඩුපාඩුකම් තියෙන්නට පුළුවන්. ඒ නිසා මේක කුසල වර්ග දෙකක්. නමුත් වඩා නිර්වාණගාමිනී මාර්ගයේදී තීව්‍රම කුසලය තමයි විදර්ශනා කුසලය. ඉතින් මේ විදර්ශනා කුසලය හැම මොහොතකම කුසල ප්‍රවාහයක් හැටියට සිදු කරගන්නට පුළුවන් සතිය සම්පජඤ්ඤය පුහුණු කරන කෙනාට. එහෙමයි ස්වාමීන් වහන්සේ වගේම අද ස්වාමීන් වහන්සේ අපිට කියපු මේ සමාධි චිත්ත tattwය ඒක නොඑක ආකාරයෙන් හේතු ප්‍රත්‍ය ඵල කියන එකක් තේරුම් ගැනීම සඳහා රුකුලක් වෙනව නේද මොහොතින් මොහොත උනා. අනේ ඒ කියන්නේ දැන් අපිට අපි අර පෙර දිනක මේ දින කිහිපයක්ම අපි සිහිපත් කළා ධාතු ප්‍රත්‍ය පුත්‍ය කියන මේ ධර්ම අපි හොඳට තේරුම් ගන්නට ඕනේ කියලා. ඒ කියන්නේ මේවා මූල මූල ධාතුෙහි ස්වභාවය. දැන් ඔය අපි අද කතා කළේ සමාධිය කියන චෛතසිකේ මූලික ස්වરૂපය. එහි ගුණය, එහි ගති ලක්ෂණ. ඊට පස්සේ ඒක එක එක ධර්ම වලට ප්‍රත්‍ය වෙන ආකාරය. ඒක එක ධර්ම වලට ප්‍රත්‍ය වුණාම එතන ගොඩ නැගෙන කෘත්‍ය ඵලය. එතකොට අන්න එහෙම ඉස්සල්ලා මේ මූල ධර්මය හරියට හඳුනාගත්තොත් එහි ගති ලක්ෂණ හඳුනාගත්තොත් තමයි ඊට පස්සේ අපිට ඒක විකාශනය වෙන ආකාරය තේරුම් ගන්න පුළුවන්. දැන් මූලික ගති ලක්ෂණ ටික අපි හරියට දන්නේ නැති හැම මොහොතකම අපි පටලවෙනවා වංචක ධර්ම වලට හසු වෙනවා. දැන් ඔය අද ධර්මයේ විකෘති කරනවා විනය විකෘති කරනවා කියන තැනකට ඇවිත් තියෙන්නේ ධර්මවල මූල ස්වરૂපය හරියට හඳුනාගන්නේ හඳුනාගන්නේ නැති නිසා ඒ තම තමන්ට දැනෙන වැටහෙන එක් ස්වરૂපයක් අරගෙන ඒක තමයි සමස්තය කියලා කියන්න උත්සාහ කරනවා. ඉතින් එතකොට අර දැන් න්‍යාම ධර්ම පහක් තියෙනවා. ඒ පහෙන් හතරක්ම බැහැර කරලා නිෂේධ කරලා එකක් විතරක් අරගෙන කතා කරන්න පටන් ගත්තොත් ඒක නැත්තා තනි කරම මිත්‍යා දෘෂ්ටිකයක. චිත්ත නියාමයේ පමණක් අරගෙන සියල්ල සිද්ධ වෙන්නේ සිත නිසා මේ ලෝකේ අපි හිතන නිසා ඔක්කොම තියෙන්නේ නැත්තම් මේ මොකුත් නැහැ කියන ගත්තොත් එහෙම ඒක තනි කරම අන්තයක්. ඉතින් එතකොට අපි හිතන නිසා නම් ඔක්කොම තියෙන එහෙනම් අන්ධයෙකුට පුළුවන් වෙන්න ඕන බිත්තියක පර්වතයක හැපෙන්න නැතුව යන්න. ඇයි ඒ අන්ධයාට පර්වතේ පේන්නෙත් නැහැ, බිත්තිය පේන්නෙත් නැහැ. ඒකන මොනම සංඥාවකුත් නැහැ, මොනම සිතක් පහළ වෙන්නෙත් නැහැ. සිතන නිසා නම් ඔක්කොම තියෙන්නේ අන්ධයාට පුළුවන් වෙන්න ඕන බිත්ති පර්වත විනිවිදගෙන යන්න. ඒවා කිසි බාධාවක් නොවෙන්න. එතකොට අන්ධයා හිතුවක් නැතත් බිත්තිය හැපෙන්නේ ඇයි භෞතික යමක් තියෙන නිසා. ඒක අපි හිතන නිසා, අපි හිතන නිසා ඇති වෙන්නේ අපේ උපාදානස්කන්ධය. අපි ගොඩනගා ගන්නා මානසික ලෝකය. හැබැයි ඒ පමණකින් ඒක පැහැදිලි කරන්න ගිහිල්ලා අපිට භෞතික සමස්තය ඍතු නියාම බීජ නියම මේ සියල්ල නිෂේධ කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම කරන්න ගියපු ගමන් අර මූලික ස්වરૂපයෙන් අපි ගොඩක් ඈතට යනවා. ඉතින් ඇයි එහෙම වෙන්නේ? අර ඒවැ මූලික ස්වરૂපයන් සහ ඒව අන්නෝන්න ප්‍රත්‍ය වෙන හැටි, ප්‍රත්‍ය වෙනකොට ඒවැ විවිධ කෘත්‍ය නිර්මාණය වෙන හැටි හරියට අධ්‍යයනය කරලා නැති නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ ඉතාමත්ම පැහැදිලි ස්වාමින් වහන්සේට මේ කරන සාසනික කටයුතු දීර්ඝ කාලයක් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු.